ඉතින් අරිනහන්ස උපදේශයක් දීලා තිබුණනේ අර අන්තිම හුස්ම බිඳුව දකින්න කියන එක. ආ. එහෙම යරනද දැන් එහෙම අන්තිම හුස්ම පොඩ කියලා එහෙම මේ අත්දකින්නකොට අපිට චිත්ත කිසි එතන මේ නැති නෙමේ දැන් ස්වභාවයක් දැනෙනවා ඒ ස්වභාවයට සිහියක් පවතිනවා. ඒ එතන ආරණහාස එතකොට මේ අර ඒකාග්‍රතාවයක් තුල ඒ ඒ ඒක මේ සිහිය පවතින බවට ඒකාග්‍රතාවයක් පවතිනවා. නමුත් එතන අර ඒකවස්තරස මේ ස්වභාවය එතන අත්දකින්නවා. ඒක මෙතන එකකට එකක් එකකට එකක් මොකුත් නැති එක ස්වභාවයක්. අන්න ඒ ඒ එතමින් ඒ ඒ ස්වභාවය තුළ තරණහත අපි හිතමුකෝ දැන් මොකක් හරි එකට අරමුණක් වෙනවනම් ඔන්න ඒකත් ඒකත් ඒකත් දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අන්තිම හුස්ම බින්දුව කියන කමටහනේ මුකුත් මතුවෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ කමඨහනේ එතන මේ හුස්ම කියන්නේ අන්තිම හුස්ම බින්දුව කියන එකේදී අපි කිව්වා ඒක කාලක්‍රියා කරන තැනේදීත් එයා ඒ ආරම්භණයමයි. හැබැයි අපි කමටහනක් විදිහට ඒක ගන්නකොට ඒක මෙතනින් මෙතන මේ මොහොතේ සියල්ල අවසానයි කියන එක තමයි දකින්නේ. ඒක ඒ කියන්නේ එතන කර්මස්ථානයක් බවට පත් වෙන්නේ අරහත්ත්වයට පත් වෙලා නැති කෙනෙකුටයි. එතනදී අරහත්ත්වයට පත් වුණු අවස්ථාවේ ඒ කියන්නේ අරහ ඒ කියන්නේ අරහතන් වහන්සේගේ ස්වභාවය ඒ කියන්නේ ආර්යයන් වහන්සේගේ ස්වභාවයේදී ඔය මේ එතන සත්පුජ්‍යල කතාවක් නැහැ. නිස්සත්ත්ව නිජ්ජෝ ශුන්‍ය. එතකොට මේ අන්තිම මේ හුස්ම බින්දුවයි කියන කර්මස්ථානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. රහතන් වහන්සේට. රහතන් වහන්සේ කතකරණී. කතකරණේ නිසා රහතන් වහන්සේට කර්මස්ථාන අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යෝගාවචරයේකට කර්මස්ථානයක් අවශ්‍ය වෙනවා. තාම මේ ස්වභාවයටපත් වෙලා නැති නිසා අර කෙලෙස් හට ගන්න අවස්ථාවවලදී ඒ කෙලෙස් සමනය වෙන්න හේතු වෙනවා මේ මේ අන්තිම හුස්ම බිඳුවයි කියන එක. ඒ කියන්නේ මේ මේ සම්මුතිය තුළ කතා කරනවා නම් යෝගාවචරයේ කියන්නේ රහත් වෙලා නැහැ. ඒක නිසා කෙලෙස් හට ගන්න පුළුවන්. එසා දෙයක් වගේ දැනෙන්න පුළුවන්. එතකොට මේ අන්තිම හිත විසිරෙන අවස්ථාවක් එන්න පුළුවන් අරමුණු විසිරෙන ස්වභාවයක් පෙර අතීත සංඥා වෙන්න පුළුවන් ඒක රාවදිමත් ස්වභාවයේ මතුවලා තියෙන නැති වෙන්න පුළුවන් එතකොට බැස ගන්න ස්වභාවයේ තියෙන්න පුළුවන් බැස ගන්න ස්වභාවයේ තියෙනවා නම් බැස ගන්න හේතුව නම් යමක් තියෙනවා කියලා දැනෙන ස්වභාවය එහෙනම් තියෙන නම් මමත් ඉන්නවා එහෙනම් එතකොට මම මෙතනින් ඉවරයි කියන එක තමයි ඔය කර්මස්ථානයේ තේරුම යෝගාචරයට. යෝගාචරයට අත්තාර දිට්ඨිය හොවච්ච. ඒ කියන්නේ ආත්ම දිට්ඨිය. ඒ කියන්නේ මම ඉන්නවා කියලා ගත්ත එක. ඒතකොට මම ඉන්නවා කියලා ගත්ත එක එතනදී ඇත්තටම මරණය දකින්න එකක්. ඒ කියන්නේ මම මැරුණා කියන එක. ඒතකොට ඉන්නවා ඒතකොට කියන මේ යෝගාචර භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය, අවිද්‍යා භූමිය. එතකොට ඒක තාම මාර්ගයට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඵලයට ඇවිල්ලා නැහැ. ඔව් මාර්ග අවස්ථාව වෙන්න පුළුවන්. හැබැයි තාම විසිරෙනවා. විසිරණ අවස්ථාවේදී විසිරණ එකෙන් මැඩ වේ මැඩ පැවැත්වෙන්න හේතුවක් වෙනවා. ඒ මොහොත එච්චරයි කියලා දකින එක. ඒතකොට අතීතයේ ඉස්සරහට කරනවා කියන විසිරණ සිත් ඇති වෙන්න හේතුත් නැහැ. අතීතයේ කලා කියන විසිරණ සිත් ඇති වෙන්න හේතුත් නැහැ. මේ මොහොතේ මරණයක් දකින එකක් වෙනවා පෘථග්ජන භූමිය කෙනෙක් නම්. එතකොට එයා පෘථග්ජන කෙනෙක් නම් එයා කෙලින්ම මරනවා. තොර මරුණා කියලා දකිනකොට එයා දකින්නේ මොනවද? අර විජේකුමාර තුංගමලා වගේ, ගාමිණී පොන්සේකමලා වගේ, තොර අවරදේවමලා වගේ මේ වගේ ප්‍රසිද්ධායනේ අපි ඉතින් ගන්න වෙන්නේ. අප්‍රසිද්ධ වුණත් ඔච්චර තමයි. මේ මිනිස්සු ඔක්කොම මැරෙනවා නේද? කවුරුත් ඉන්න අයෙක් නෑ නේද? අර කිසා ගෝතමීට නොමලගේකින් අබෑටයක් ගේන කිව්වා වගේ තමයි. එතකොට ඒකත් කර්මස්ථානයක් නේද? බලනකොට ඒකත් කමඨානන්නේ නොමලගේකින් අබෑටයක් ගේන කිව්වා දරුවා සනීප කරා. එතකොට කර්ම එතන කර්මස්ථානයක් වෙන්නේ කොහොමද? එතකොට ඒක හොයාගෙන යනකොට මොකද සිද්ධ වෙලා තියෙන්නේ හැමෝම මරණ බවට අන්න සංඥාව සකස් මරණය කියන එක සාමාන්‍ය පොදු දෙයක් බවට සාමාන්‍ය දෙයක් බවට මරණය කියලා දෙයක් හමු නොවන තරමටම සාමාන්‍යකරණයකට ලක් එතකොට මේ හුස්මක් ඇති වෙලා නැති වෙන ස්වභාවය තමයි. හැබැයි මෙතනදී පෘථග්ජන කෙනෙක්ට ලොකු දෙයක් වෙනවා. හැමදාම ඉන්නෝ වගේ දැනෙන කෙනෙක්ට අපි එකපාරටම කිව්වොත් එimhe ඔයා දැන් මෙතන දැන් මැරුණා කියලා හිතන්න කියලා එතනින් එහාට ඔයාගේ මුකුත් එතකොට නැති වෙන්න ඕනේ. එමනම් ඔයා මේ විදිහට පොඩ්ඩක් මානසිකාර කරන්න කියලා. අනේ එතන එයා ෂොක් එකකටපත් වෙනවා. එයා මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු කෙනෙක් වගේ ස්වභාවයක හිටියනම්. දැන් අපේ සාමාන්‍ය ලෞකික ආයගේ ගොඩක් වෙලාවට මැරෙනවා කියලා දැනෙන්නවත් නැහැ. හිතන්නේවත් නැහැ. දැන් හැමදාම ඉන්නා වගේ තමයි ඔක්කොම කරගෙන යන්නේ. කතා බහ කරන්නේ ඔක්කොම. අපි එකට කියනවා අමු පෘ탁ජනයි කියලා. අමු පෘ탁ජනයි කියන්නේ එයාට දැනෙන්නෙම නැහැ. අනිත් ස්වභාවයක්. කක්වත් එහෙම දැන නැති ස්වභාවයක් දැනෙන්නේම නෑ. එයා ඉන්නවම තමයි යාට දැනෙන්නේ සදාතනිකයි වගේ. මැරෙන්නේ නැහැ කියලා හිතාගෙනට කරන කෙනෙකුට හොඳයි ඒක. මරණා කියන එක හිතන්න කියන එක. එතකොට ඒක එහෙම කරන එකම තමයි යෝගාචර අවස්ථාවේදී එයා නිවන් මාර්ගට යොමු වෙනකොටත් එයාට කියනවා දැන් මේ අන්තිම උස බිඳුව කියලා ගත්තාම ඔයා එතනින් එහාට නෑ කියලා. ඔයා කතාවක් නෑ කියලා. මහ පොළවේ පස් වගේ කියලා. ඔයා එතන ඉවරයි. ඔයා අපි ගත්තොත් භික්ෂුවක් නම් භික්ෂු භික්ෂු කතාවකුත් නැහැ. මෙහෙණියක් නම් මෙහෙණි කතාවකුත් නැහැ. ගිහියෙක් නම් ඔය මොනවා හරි උපාසකාරේ මොකක්වත් කතාවක් නැහැ. ඔයා මහ පොළේ පස් නැහැ. ඕකමයි කවටහනක් විදියට ඒක මේ අන්තිම හුස්ම බිඳුවයි කියන එක ගොඩක් කලාවට මොනවත් එහෙම දැනෙන්නේ ස්වභාවයකටපත් වෙන හේතු තියෙනවා. ඒක ඉතින් හැමෝටම හොඳයි කියලා තේරෙනවා. ඒක කෙන කෙනාගේ අවස්ථාව අනුව ඒ කෙන කෙනාගේ මට්ටම අනුව ඒක ගන්න පුළුවන් ගලපලා. පු탁ජන කෙනෙකුට මරණවා කියලා හිතෙන්න පුළුවන්. මරණව උතනින් ඉවරයි කියන්නේ. ඒතර සකදාගාමි භූමිය එහෙම නැත්නම් සෝතාපන්න භූමිය ඉන්න කෙනෙකුට ඒත් එයාගේ මට්ටම අනුව යාට ඒක දැනෙන්න පුළුවන්. මෙතනින් එහාට ඒතර නිස්සත්ත්ව නිජ්ජෝ ශුන්‍යෝ කියන තැනට යාට අත් දකින්න ලැබෙන ආත්මයක් කොහෙවත් නැති බව. මෙතනින් ඉවරයි කතාව. ඒතකොට හුස්ම ටික ගන්නකම් නේද ඔය සෙල්ලම් ඔක්කොම තියෙන. දැන් ඔයාගේ හුස්ම ටිකත් එක්කනවා ඔය දඟලන්නේ ඔක්කොම. කියලා කියනකොට අර ඇත්තටම හුස්ම ටික ගියා ඔක්කොම ඉවරයිනේ කියන්නේ. ඒතකොට ඒ කොහොමත් ඒක වෙනවනේ කොයි වෙලාවක හරි කියන්නේ. ඒතකොට ඒතකොට තේරෙනවා ඒක එතකොට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි මේ ගොඩක් සම්මුතිය වචන වලින් සම්මුතිය පැහැදිලි කරන්නේ. මේ තියෙන කෙනෙකුට මේක අහන එක වටින්නේ. ඒ ආරි භූමියට මේවා එච්චර වැදගත් නැහැ. ආරි භූමියට මේවා ඇත්තම ඇඩ්වාන්ස් ලෙවල් පාස් වුණා වගේ තමයි කතකරණේ කියන තැනට යනකොට මේ ආය ආත්ම කතා කොහෙවත්ම දැනෙන්නේ නැති ස්වභාවයක්. ඒ ස්වභාවයට එන්න තමයි ගන්න තමයි මේ සේරම කියලා දෙන්න වෙන්නේ. ඕ. ඒක තමයි ඔය කර්මස්ථානයේ තියෙන ස්වභාවය. ඇත්තටම ඒ කර්මස්ථානයේ ගොඩක් වටිනවා. බුදුන් වහන්සේත් මරණානුස්සතිය නිතර වඩන්න කියලා තියෙන එකක්. ඒකට හේතුව ඔක වෙන්න ඕනේ. මොකද එතනින් තමයි ආත්මය ගැට ගැහෙන්නේ. එහෙම මැරෙන්නේ නැහැ වගේ දැනන කෙනාගේ ආත්ම ඝනත්වය වැඩි. ඒතර මැරෙනවා කියලා දොඩක් දැනෙන්න දැනෙන්න දැනෙන්න ආත්ම සංඥාව බැස ගන්නව අඩු වෙනවා. ඝනත්වය අඩු වෙනවා. ඝනට තියෙන පදර තියෙනවනම් නිකන් ඉන්නෝ වගේ දැනන ගතිය අඩු වෙනවා. ඒකට සමතුලිත. ඔව් එහෙම ඒ ප්‍රමාණවත් නේ කියන්නේ. එහෙම එහෙම ඇරෙන්න දැන් එහෙම එහෙම ඉන්න ස්වභාවය මුලින් දැනෙනවා. මුකුත්ම මුකුත් නැහැ. එහෙම ඒකාග්‍රතාව කියන්න බෑ. ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙණින් වහන්සේලාගේ තියෙනවා මම මෙහෙණින් වහන්සේ නමක් කියන මාන්නයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ඒක ගොඩක් තදින් තියෙනවා. භික්ෂුන් වහන්සේලාත් එක්ක ඒකයි ගියන්ට කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. මේ බුදුන් වහන්සේ වගේත් නෙමෙයි දැන් ඉන්න භික්ෂුන් වහන්සේ. බුදුන් වහන්සේ ඕනම කෙනෙක් එක්ක කිසා ගෞතම නැගණිය වාඩි වෙන්නේ කියලා. දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා හිතන් ඉන්නේ අපි ඉන්නේ වන්දනාවට කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ පිළිම කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ට මල් තියලා වඳින්න ඕනේ කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ට මා කර කිව්වම ඒක ආරූපවාදයට අවු වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් මේ පෘථග්ජනයෝ ඉන්නේ තාම. ඔරෙද්ද පෙරවල විතරයි. ඔන්න ඔය චුට්ට තේරෙන්නේ නැහැ. සරියුත් හිමියෝ අර සිවුර බිම ගෑවෙන එක කිව්වත් ඒක වරදක් කියලා දකිනවා. දැන් ඉන්න බලන්නකො වික්ෂුණාංශලා එහෙමද ඉන්නේ කියලා. හිතන් ඉන්නේ ඒගොල්ලෝ මල් තියලා වඳින්න ඕනි අය. ඒගොල්ලෝ තමයි ආරයන්ලා. මේ පුතා මේ මේ මේ අමුතු අමුතු මේ ඒ තරම් ආත්ම ඝනත්වයක් පෘථග්ජනින් ගාවත් නැහැ. අත්‍තරක පෘථග්ජනීන්ටත් වැඩිය පහත් භික්ෂුන් වහන්සේලා දැන් ඒ තරම් අඥානයි. ඒක නිසා තමයි අපි කියන්නේ මරණ එක හිතන්නේ කියලා. භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් මොකද ගන්න? මොන භික්ෂුවක්ද කොහෙද ඉන්නේ? ඔයා භික්ෂුවක් කෙනෙක් කෙනෙක් ආත්මයක් හදාගෙන ඒක උඩ නැගලානේ ඔයා. අපි කෙලින්ම කියනවා. ඔයා කොහෙද ඔයාගේ භික්ෂුත්වය තියෙන්නේ එතකොට? ඔයා කොහොම සාමාන්‍ය විදිහට කතා කරනවා? නෑනේ. මොකද ඔයාට වෙලා තියෙන්නේ? පිස්සුද? උම්මන්තකද? ඒතර සැබෑම පෘථග්ජන ඔබයි කියලා කියන්නේ ඒතර. එහෙමයි. අරනස එතන මේ ඇත්තම අර එතන මේ එහෙම එහෙම භාවයක් නෙමෙයි අර නැති කියන එකට සිහියක් පවතින ස්වභාවයක් එහෙම නෑ අපි මොනවා කතා කරත් අපි ඉන්නේ මාන්නයක් තුළනේ අපිට වැදගත් වෙන්නේ ඔය මොකක්වත්ම නෙමෙයි අපේ මාන්නේ නැති කරන එකනේ. අපි දන්නවනේ මේ මානුද්දච්ච අවිද්‍යාව කියලා අවසානේ නැති වෙන්න මේ මාන්නයක් උඩ ඉන්නේ මිනිස්යාගේ තියෙන මාන්නේ. මිනිස්යාගේ මාන්නේ තියෙන්නේ. එහෙනම් ඔය ඔය ඔය කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම මාන්නේ නැති වෙන එක. මේ හැම මිනිස්සෙකම මාන්නේ උඩ ඉන්නේ. අපිට මාන්නේ නැති මාන්නේ නැති කෙනෙක් නම් rahat වෙලා. අපිට වෙන කමටහන් නැහැ දෙන්න. එකම කමටහනයි තියෙන්නේ. ඔබගේ මාන්නේ නැති කරගන්න කියලා. දැන් මහායානෙ කරන්නේ මොකද? මාන්නේ නැති කරන්න දෙනෝ පිගන් හොදන්නද ගවයෝ බලා ගන්නද ඔක්කොම දෙන්නේ මාන්නේ නැති කරන්න. දැන් අද ඉන්න මොකද්ද වෙලා තියෙන්නේ මේ තේරවාදීන් කියලා කරේ ගහගෙන තේරවාදීන්ගේ තරම් මාන්නයක් ඔය තියෙන්නේ. මේකේ තියෙන්නේ අපි මේ යන්නේ නිවන් මගද කියන එක විතරයි ගැටලුව තියෙන්නේ. අපේ බලන්නකො ලොකු තෙර තෙරක් එහෙම හම්බෙලා පොඩ්ඩක් මොනවද වෙලා තියෙන්නේ කියලා. පිස්සු ඇදිලා නින්නේ. මේ උඩියට මාරු වෙලා මේක පැහැදිලි මාන්නේ තියෙන මාන්නේ නැති වෙනදී දැන් පොත්වලින් මොකද වෙලා තියෙන්නේ පොතෙන් මම උගත් කියලා මාන්නයක් ගැහුවානේ දැන් මේ බලන්නකො උගත් භික්ෂුවට මොකද වෙලා තියෙන්නේ කියලා මහෝපදේශනා සූත්‍රේ හැමදාම සද්ගායනා කරන්න කියලා අපි කියනවා මේ මාධ්‍ය ආයතන වලට අපේ භික්ෂුණාන්සලා හදා ගන්න ඕන මහෝපදේශනා සූත්‍රය හොඳටම කියනවා මහා තෙරක් කියලා කිව්වා පිළිගන්න එපා කියලා මහෝපදේශන සූත්‍රය හැමදාම සත්‍යයනා කරන්නේ ඇයි බුදුන් වහන්සේ කියලා තියෙන්නේ මේ මහෝපදේශන සූත්‍රයනේ භික්ෂුවට මේ ධර්මය දේශනා කරනවා නම් ගැලපෙන්න ඕනනේ මහෝපදේශන සූත්‍රය අනුනේ ගිහියෙක් වුණත් මේ බණක් අහන්න ඕනේ එහෙනම් මේ මහෝපදේශන සූත්‍රය හැමදාම දේශනා කරන්නට මාධ්‍ය ආචරණ. ඇයි මේක අනුවනේ සමාජයේ නිවැරදි වෙන්නේ. බුද්ධ වචනයට අනුගත වෙන්නේ එතකොටනේ. මහෝපදේශන සූත්‍රේ කලාමැදිරිය එලියකයි.